දේශනාව. දේශිතින් වහන්සේ කැකල්ල කුස්සන්න ශ්‍රී කුඤ්ඤෝදයාරාම විහාරාධිපති පූජනීය දෙලිකුණී මුරේ ධම්මවංශී ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 සෝචියං වේදිතබ්බං ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ සාකච්ඡායකෝ මහරජ පඤ්ඤා වේදිතබ්බෝති සදහවර පින්නතුනි සංගතේකාහේ පවතින කෝසල සංයුක්තෙහි කොසල් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා වූ අවවාද හතරක් වර්තමානයේ අපට ගලපා ගන්න පුළුවන් කොහොමද කියන කාරණේ ඔස්සේ දහම් කරුණු පැහැදිලි කරන්නයි සූදානම් වෙන්නේ මේක තිබෙනවා හැබැයි වෙනදා මගේ නැති විදිහේ දෙයක්. මේකට අදාළ කතාන්තරයක් තියෙනවා. මේක ටිකක් රසවත්. ඒ නිසා කතන්දරේ කෙටියෙන් කියලා මේ කාරණාවලට අපි යමු. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කොසල් රජුරන් සාකච්ඡා කර කර ඉන්නවා. ඒ අසලින් යනවා ජටිලයන් හබ්දෙනෙක්. අචේලකයන් හබ්දෙනෙක්. මේ විදිහට විශ්වලාගත්ත හතේ කණ්ඩායම් කීපයක්. යට ආදර බදාගෙන කම්මිකසි කොටසක් එහෙම නැත්නම් වැරහැලි ඇඳගෙන තවත් විදිහට එක එක ආගමික කණ්ඩායම් විදිහට යනවා. මේක දකින්න කොසල් රජුරෝ. දැකලා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනින් අනිත් පැත්තට ඇහැරිලා ධනක් බිම එනලා වැඳගෙන අරායට කියනවා ස්වාමීනි මම කොසල් රජ වෙමි. ස්වාමීනි මම කොසල් රජ වෙමි. ස්වාමීනි මම කොසල් රජ වෙමි කියලා තුන් සැරයක් කියලා ඕන් යන්න යනවා. ඕන් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ පැත්තට ඇහැරිලා ටිකක් පඬිත කතාවක් කියනවා කොසල් රජුරෝ. ස්වාමීනි මේ ලෝකේ රහතුන් කියලා යම් කොටසක් ඉන්නවා නම් ඒ ගියවය රහතන් වහන්සේලායි කියා ගන්නව කොට්ටාසයක් කියලා කතාවක් කිව්වා. බැලුවම හදවතට එංගක බොරුවක් කියලා තියෙනවත් මෙතෙන්දි බොරුවක් කියලා ඉලි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොසල් රජුරන් නමතා කියනවා අමුදරුවන් පෝෂණය කරන රාජ්‍ය පාලනයේ දැවෙන වැවෙන කාමභෝගී ජීවිතයක් ගත කරන ඔබ කොහොමද රහතන් වහන්සේලා හඳුනාගන්නේ? ඒක හඳුනාගන්නට ඔහොම බෑ ටිකක් බුද්ධිමත් භාවයක් තියෙන්න ඕනේ කියලා තමයි මේ කෙනෙක් අධ්‍යාත්මිකින් අඳුනා ගන්නා වූ හැකියාව පිළිබඳ තොරතුරු හතරක් ඉදිරිපත් කරනු ලබන්නේ. ඊට පස්සේ ධර්මදේශනාවෙන් පස්සේ තමයි අග කතාව ඇත්තෙලි වෙන්නේ. ඒක අපි දැන් මේ වෙලාව අරගෙන කතා කරලා බලන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ වර්තමාන සමාජයේ අපි ජීවත් වෙනකොට මේ පුද්ගලයෙක් හඳුනා ගන්න හැටි. දැන් අපිට කෝච්චියේදී මොන ගහනවා, බස් එකේදී මොන ගහනවා, මගුල් ගෙදර මොන ගහනවා. එතකොට අපි හොඳට ඇඳලා hina වෙලා ඉන්නවා හඳුනා ගන්නවා. එනේ අපේ හඳුනා ගැනීම. ඔබටම මතක නැද්ද ඔබ මේ හඳුනාගත්ත ඕනෑම පුද්ගලයෙක් හඳුනාගත්ත දවසේ හරි හොඳයි කියලා හිතෙනවා. පස්සු වෙනකොට ඔවුන් ළඟ තියෙන දුර්වලකම් මතු වෙනකොට මං හිතපු තරම් හොඳ නෑ කියලා හිතෙනවා. තව ටිකක් කල් ගියාම හොඳම නෑ කියලාත් හිතෙනවා. තමහට විවාහයේදී Tamanට හමු උනේ හොඳම සැමියා නැත්තම් හොඳම බිරිඳ කියලා පළවෙනි දවසේ හිතෙන්න පුළුවන්. ඔවුන්ගේ අඩුපාඩුකම් මතුවලා දුර්වලකම් මතුවලා අඬදබර කරගන්නකොට සම්දු වෙනකොට වික්කසාද වෙන්න හිතෙනකොට අපේ මං කරගත්ත මොඩකමකට හම් වෙලා ඉන්නේ නරකම මේ ගෑණි මේ ලෝකේ ඉන්න නැත්තම් නරකම මිනිහා කියලා හිතෙන තැනට අපි වෙනස් වෙනවා. ඒ නිසා මේ එක දවසක් දුට පමණින් පුද්ගලයෙක් විනිශ්චය කරන්න සුදුසු නෑ කියන එක තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ විනිශ්චය හැබැයි බාහිරට අදාළ විදිහට වඩා අධ්‍යාත්මයකට අදාළ දෙයක් වශයෙන් තේරුම් ගන්න ඕන. එබැවින් මේ කරුණු හතර අපි විමර්ශනය කරගෙන යමු අපි වටා ඉන්නා වූ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අපට මොනවද තියෙන්න ඕන කියන එක පිළිබඳව. අන්න අර මම කියපු වචනෙත් මෙතන තියෙනවා. සංවාසේනකෝ මහරජ ශීලං වේදිතබ්බෝ. මේකෙන් පෙන්වන්නේ එකතුව වාසය කිරීමෙන්. කලක් එකතුව වාසය කිරීමෙන්. තමයි යම්කිසි පුද්ගලයෙකුගේ සීලය දැනගන්න හම්බ වෙන්නේ. බාහිර සුදු ඇඳමින් හරි පාට ඇඳමින් හරි නෙමෙයි ඒ පුද්ගලයාගේ සංවරය රහසිගතව යම් යම් හදිසි කාරණාවලදී බිඳ වැටෙනවාද? වචන ඔහුගේ බිඳ වැටෙනවද නැත්නම් වචන වල තියෙන සංයමයේ බිඳ වැටෙනවද මේ කියන කාරණා එක දවසකින් දැනගන්න හම්බ වෙන්නේ නැහැ එනිසා උන්වහන්සේ තවත් නිර්දේශයක් ඉදිරිපත් කරනු ලබනවා තංචකෝ දීගේන අද්දුනා නයිතරම් මානසිකරන්තෝ නො අමනසිකරන්තෝ පඤ්ඤවතා නො දුප්පඤ්ඤෝ පැහැදිලි කරන්නේ මොකද්ද දිගු කලකින් මද කලකින් එහෙම නෙවෙයි ඒ චර්යා රටාවන් මෙනෙහි කරන්නාට ඒවා ගැන ගැඹුරින් හිතන්නේ නැති කෙනාට නෙවෙයි. ඒ වගේම ප්‍රඥාවන්තයින්ට කුස්පාක්කයින්ට නෙවෙයි. දිගු කලකින් මතක තියාගන්න. යම්කිසි පුද්ගලයෙක් හඳුනා ගැනීම සඳහා අපට ඔහුගේ ක්‍රියාකාරකම් සමග එක්ව වාසය කරන්න ඕන කියලා කියනවා. එක්ව කියන්නේ සමහරට මේ වාසිකාගාරය, නැත්නම් පාසලේ, එහෙම නැත්නම් කාර්යාලයේ. ආදි වශයෙන් මේ එහෙමයි මේ එක්ව වාසය කිරීම කියන එකේ තේරුම එහෙමයි අර්ථය එන්නේ. එතකොට එක්ක වාසය කරන පුද්ගලයෙකුට අපි දුටුපමණින් තියෙන චර්ත ලක්ෂණ වෙනුවට ඔහුගේ පෞද්ගලික ස්වභාවයන්, ඔහුගේ රහස්‍ය ස්වභාවයන්, ඔහු යම්කිසි අනිත් අය වෙනුවෙන් හිතන පතන හැටි පිළිබඳව වචන එළියට එනවා. පංචනිකව කටයුතු කරනවාද? කෛරාටිකව කටයුතු කරනවාද? පරිගැනීමෙන් යුක්ත කටයුතු කරනවාද? සාමාන්‍යයෙන් එළියට හොඳට මුහුණක් තියාන ඇතුළතින් වෙනත් ආකාරයෙන් කටයුතු කරනවාද? අන්න මේ අභ්‍යන්තරය කෙනෙකුට ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. දවසකින් දෙකකින්. විශේෂයෙන් අපි හැමෝම සලකන්න ඕන කාරණයක් තියෙනවා. වර්තමානයේ අපි ජීවත් වෙනකොට අපේ අපිට අදාළ භූමිකාවක් තියෙනවා. ගුරුවරයා, මව, පියා, පූජ්‍යපක්ෂය රාජකාරී කරන කෙනා අදාළ නිලධාරියක් තුළ අපි හොඳට ඉන්නවා. නමුත් අපි පෘථග්ජන නම් මේ හැමෝම පෘථග්ජන කියන එකේ තේරම ඔවුන් සතුව සැඟවුණා වූ ලෝභ දේශ මොහ දුර්වලකම් තියෙනවා කියන එක. නමුත් මේවා සංගවන්ත බෑ. මතක තබා ගන්න. අදාළ කටයුත්තේදී අදාළ ක්‍රියාකලාපයේදී මේවා එළියට එනවා. මට මතකයි මම අහපු කතාවක් තියෙනවා. ඉතා හොඳින් කටයුතු කරන සමාජ සේවා කටයුතු කරන එහෙම සමාජශීලී පුද්ගලයෙක් සම්බන්ධයෙන් මට දැනගන්න ලැබිලා තිබෙනවා. ඒ පුද්ගලයා සැබෑ ඉඳලා හිටලා බීමත් වෙනවා. ඒ බීමත් වුනහම කාගේ හරි ඉල්ලෙන්න යනවායි කියලා කියනවා. ඒක කිව්ව කෙනා කිව්වේ මිනිස්සු ඔහොම හිටියට බී ගත්තාම කුණු ගොඩක් අර චිත්ත අභ්‍යන්තරයේ තියෙන දුර්වලකම් මතුවෙන්නට කේන්තියේම ප්‍රශ්නයක් ඇතිවීම නැත්තම් බීමත්කම අදාළ පරිසරය සකස් වීම කියන කාරණා උදව් වෙනවා. Taman ඉන්න පරිසරයට නිදහස් පරිසරයකට නරක පරිසරයකට ගියාම නිදහසේ මුදාහරිනවා. ඒ නිසා මේ හැඟීම් කියන දේවල් අපි යටපත් කරගෙන ඉන්නේ මුදාහරින්නේ නැහැ නිදහසේ. සීල කියන වචනේ තේරුම මොකක්ද එතන? අපි කියන ශික්ෂාපද පහක් කියන එක විතරක්ද? නෑ ශික්ෂාපද පහ රකින්න පුළුවන් අපට උදේ ඉඳලා හවස වෙනකල් හරි අටක් හරි එහෙම රකින්න පුළුවන්. නමුත් මේ ශික්ෂාපද වලට පුද්ගලයාගේ මේ අභ්‍යන්තර දුර්වලකම පාලනය කරන්න බැරි වෙලාවක් එනවා. පොයේ දවසට එහෙම වෙන්න පුළුවන්. නමුත් අනිකුත් ඉඩකඩම් අර්බුද, දේශපාලන අර්බුද, තවත් ඒ වගේ පෞද්ගලික කාරණා පාඩුවලදී වෙනස් ප්‍රකාශහු කරනවා. මේවට අදාළ නැති ප්‍රකාශ. Taman දරුවෙක් හදාගත්තයි කියලා කරන දරුවට බොහෝ ආදරෙන් හිටියා. දරුවා Tamanගේ පැතුම්සුන් කරමින් තවත් සමග රහසේ ගියා. දැන් අන්න ඔහුගේ යටපත් කරන හිත දර්ශනයස වෙනකොට ඔහු ප්‍රකාශ කරනවා මගේ මළගෙයටවත් එන්න දෙන්නේ නැහැ. මට කවදාවත් දකින්නවත් ඕනේ නැහැ කියලා වෛරය මතු කරගන්නවා. අන්න සැබෑ ලක්ෂණය මතු වුණානේ. ඒ නිසා මේ සැබෑ ලක්ෂණ ටිකක් හංගගෙන තමයි උඩින් අපි යම්කිසි සංවරයක් ලබාගෙන ඉන්නේ. මේක පුද්දල සංවරය. මතක තියාගන්න. ඒක වැරදි එහෙම නෑ. ඒ බැවින් ඊට එහා තියෙන චරිත ලක්ෂණ ටික මතුවෙන වෙලාවට ඒවා අපේ මේ පාරිශුද්ධත්වයට අපේ මේ පෙන්වන්නා වූ ප්‍රභූ භූමිකාවට ගැලපෙන්නේ නෑ නේද කියන එක අපට වඩා හොඳින් අනිත් අයට පේනවා. අපටත් මෙන්න මේක බලන්න පුළුවන් නම් එහෙනම් අපෙන් ඉවත් විය යුතු ගති ලක්ෂණ ටිකක් හෙවත් දුර්ගුණ ටිකක් අපි ළඟ තියෙනව නේද කියලා අපට Tamanට තමන් බලා ගන්න පුළුවන්. මේක හොඳට බලන්න පුළුවන් විදිහක් තමයි බිරිඳට සැමියා පේනවා සැමියාට බිරිඳ පේනවා ශිෂ්‍යයාට ගුරුවරයා පේනවා ගුරුවරයාට ශිෂ්‍යයා පේනවා. ඒත් සමහර තරුණ දරුවෝ සමහර හැඩකාර ගුරුවරියන්ගේ ගුරුවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ඒ වගේම ඔවුන්ගේ තියෙන ව්‍යාජත්වයන් සම්බන්ධයෙන් හොඳ ලස්සන නම් හදලා තියෙනවා. උන් හදන්නේ අවංකවමයි පහර ගහන්න නෙමෙයි. අර පෙනෙන දේ Tamanට නොපෙනෙන දේ දරුවන්ට පෙනෙනවා. ඒ නිසා මේ අපේ ක්‍රියාකලාපය තුළ සැඟවුණ මමත්වයක් ප්‍රදර්ශනය වෙනවා. ඒ මම කියන්නේ ඔබේ කය හෝ මම කියන අකුරු දෙක නෙමෙයි. ඔබ ළඟ පවතිනා වූ මේ හිතට ගත්ත ස්වභාවය. අපි දැන් ටිකක් උඩින් උඩින් යනවා කියලා. ටිකක් එයා ඇඟට අරන් ඉන්නවයි කියලා. ඒ ඇඟට ගත්ත ඕනෑම දෙයක් මමත්වේ වශයෙන් ප්‍රදර්ශනය වෙනවා. එතකොට එහෙමනම් අපිට තේරුම් යන්න වෙනවා බොහෝ කල ඇසුරගෙන කරපරක් මේ පුද්ගලයා තමන්ගේ අහිංසක භාවය, අවංක භාවය, කරුණාවන්ත භාවය රහසින්වත් කඩන්න නැත්නම් ඒ පුද්ගලයාගේ ඇතුළත දැක ගන්න පුළුවන් වෙනවා. වේදි සම්බෝ දැනගත හැකි වෙනවා. නමුත් ඒ දවස් දෙකක් තුනක් යනකොට ඔහු ඒවා මං හිතපු පුද්ගලයා නෙමෙයි කියන එකේ තේරුම මොකද්ද? පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන එක. මෙන්න මේක තේරුම් ගන්න වෙනවා. දැන් මේකට හේතුවක් බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා. මේ ජටිලව හත් දෙනා මේ ඇඳුම් ඇඳගෙන යන කාරණයක් තියෙනවා. ඒ කාරණය තථාගතයන් වහන්සේ දන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේකට ගාතාවක් ඉදිරිපත් කරනවා. පස්සේ තමයි රජුරෝ මේ රහස එලි කරන්නේ. න වන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ විස්තර දස්සනේන සුසඤ්ඤතානං හි විය ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරಂತಿ ඔන්නේ ගති ලක්ෂණේ පෙන්වන හැටි මේ නිසා රූපයෙන් පමණක් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ අල්ප දැනීමෙන් දැනගන්න පුළුවන් කමකුත් නැහැ සංයමයක් නැති අය සංයමෙන් යුක්ත වූවන්ගේ ඇඳුම් පැළඳුම් දරා හැසිරෙන්න බලන්න සංයමයක් නැති අය සංයමෙන් යුක්ත වූවන්ගේ ඇඳුමක් දරා එදාට ගැලපෙන්න මේ කියලා තියෙන්නේ. එදා හිටියා වූ තාපසාදී කොට ඇති මේ සියලු දෙනා සංයමයක් ඇති ඇඳුම තමයි ඇඳලා තියෙන්නේ. නමුත් උන් කෙලෙස් සහිතයි, ලෝභ දේ සමෝ සහිතයි මොකට උට බුදුහාමුදුරුව හම්බ වෙලා ධර්මයේ තේරලා හිටිබුන්නේ නැහැ. ඒ නිසා අර කැලෙන් ගත්ත ඇඳුමක් දාරුචීරිය කියලා කියන්නේ දර වලින් හදාගත්ත ඇඳුමක් ඇඳගත්ත පුද්ගලයාටත් රහතන් වහන්සේ කියලා සලකන්න පටන් ගත්තා. මේ දුෂ්කර ඇඳුමක් දැනගන්නේ දුෂ්කර තපසක් කරන නිසායි කියන පිළිබඳ. එදත් ඔය කොහොන් තපස් කරන අය පිළිබඳව බාහිර පැහැදීමක් දැකීමෙන් පැහැදීමක් තිබුණා. එතකොට මේ කාරණේ එදා ඒ විදිහට පේනනවා. බුදුරජාණන් වහන්සේ නැත්නම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ශ්‍රීවරයක් පළඳගෙන හිටියා ඒ සංවර වූ අයගේ ඇඳුම. ඊට සමාන කෙස් මුඩු කෙස් බව හරි පාත්‍රය හරි මේ කාරණා අරගෙන කෙලෙස් සහිත පුද්ගලයෝ. අර ගිය හත් දෙනා සම්බන්ධයෙන් මේ කියන්නේ. වර්තමානෙත් අපිට තියෙනවා. පූජ්‍ය පක්ෂේ නිලැඳුම, උපාසක පිරිස නිලැඳුම, ගුරුවරයාගේ නිලැඳුම, සාමුදාසල් දහදුවාගේ නිලැඳුම, වෛද්‍යවරයාගේ නිලැඳුම ආදී කොට ඇති නිලැඳුම. මේ නිලැඳුම් තුල ඉඳගෙන මානව හිතවාදී රාජකාරී කරනවා වගේම මානව හිතවාදී නැත්නම් ආත්මාර්ථකාමී කටයුතු කරලා පූජ්‍ය පක්ෂය හිරගත වෙලා නැද්ද? හමුදාවල හිරගත වෙලා නැද්ද? වෛද්‍යවරු හිරගත වෙලා නැද්ද? රජයේ සේවකයෝ හිරගත වෙලා නැද්ද හොරකම් කරලා? ගොවියෝ හිරගත වෙලා නැද්ද? මේ විදිහට. අන්න. මිනිසා වචනේ පරිසමාප්තාර්ථයෙන් මොලයක් අරගෙන ඇඳුම් ඇඳගෙන ඉතල මිනිසා බුද්ධිමත් මිනිසා. බුද්ධිමත් මිනිසාගේ චින්තනය හැම විටම තවත් කෙනෙකුට වදයක් බරක් හානියක් පිණිස නොවිය යුතුයි. නමුත් අර ඔක්කොම සිරගත වෙලා ඉන්නේ රටේ පවතින නීතියට අනුව මානව සමාජයට වරදක් කරපු නිසා. ඒ කියන්නේ නොමිනිස් ගති ලක්ෂණ පාලනය කරගන්න බැරි නිසා. අනේ බුදුදහමෙන් උගන්වන මේ සතිය කියන වචනේ පාවිච්චි කරන්නේ සීලය කියන වචනේ පාවිච්චි කරන්නේ ওই ශික්ෂා පදවලින් එහාට ගිය ඒ මොහොතට එන්නා වූ මේ දුස්තරිතවත් බව මර්ධනය කරගන්න විනාශ කරගන්න යලිත් වද දෙන ආකාරයට මතු නොවි අවසන් කරගන්න අවශ්‍ය අවබෝධයක් විචක්ෂණ බුද්ධියක් යොමු කිරීමක් තියෙන්න ඕන කරනවා මේවා නිකන් හම්බ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් තමන් ඉන්න භූමිකාව අනුව Tamanට කිසියම් සංවරයක් ලැබී තිබුණාට ඒක බිඳී යන වෙලාවක් තිබෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් තමා හඳුනාගෙන තමා හදාගන්න කියන වචනේ සතිමත් කියන වචන පසුගිය සති ගණනාවක් තිස්සේ අපට මතක් කළේ අප ඔබට. මේ කියනවා මේ සංවරය පාලනය සඳහා බුදුන් වහන්සේකට සංවර ප්‍රතිපදාවක් ලබා දීලා තියෙනවායි කියන එකයි. ඒ නිසා ඔන්න කෙනෙක් හඳුනා ගැනීමේදී කලක් යන්න ඕන කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි ඔබටත් මේ අත්දැකීම ඇති මටත් තියෙනවා. මම නම් සාමාන්‍ය මුල ඉඳලම කියලා තියෙන දෙයක් තමයි ඕක. මම නම් කෙනෙක් දැකපමණින් විශ්වාස කරන්නේ නැහැ. මොකද බොහොම කල් යනකොට තමයි කෙනෙකුගේ ඇතුළත හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියන්නේ. අන්න එතකොටත් අපිට අහිංසක නම් අවංක නම් වංචාවක් කරලා නැත්නම් එතකොට රහසක් නැහැ. එහෙනම් මේ කියන්නා වූ පාරිශුද්ධත්වය අර ඇතුළතින් කෙලස් අඩු වෙන තරමට චි කියන්නේ පාරිශුද්ධත්වය කියන්නේ. ඒ තමයි සෝචෙයම් කියලා කියන්නේ. කෙනෙකුගේ මේ පවිත්‍ර බව කියන්නේ කන් දෙකේ නාසයේ ඇඳුමේ පවිත්‍ර බව නෙමෙයි. ඔහු භාවිතා කරන්නා වූ වචනවල තියෙන නිර්වද්‍ය බව පිළිබඳව සංවෝහාරේන කෝ මහරජ සෝචියං වේදිතම්බං ව්‍යවහාරයෙන් කතා කිරීමෙන් සාමාන්‍යයෙන් කියවනට තියෙන අපේ ගම්වල කතා නොකරන තාක්කල් හැමෝම පඬිතයා මොඩියත් පඬිතයයි කියලා. මොඩියා කතා කරන්න ගියාම ඊට පස්සේ වලත්ත ගන්නවා. අන්න ඒ වගේ කතා බහේදී තමයි යම්කිසි පුද්ගලයෙකුගේ අදහස් තමයි වචනෙට ප්‍රකාශ වෙන්නේ. එතකොට ඒවැය අන් අයට වඩා තියෙන ප්‍රගතිශීලී බව එහෙම නැත්නම් සමාජ හිතකාමී බව, කාරුණික බව කියන කාරණාව ස්වභාවයෙන්ම එළියට පනිනවා. ඒකත් සම්බන්ධෙනුත් අර කාරණේම පෙන්වනවා ටික දවස් අනාගතේ පත් වෙනස් කරන්න සිදු නොවන දුරදර්ශී ක්‍රියාකලාපයකින් ඉන්නවා නම් ඒ ප්‍රතිපත්ති එහෙම තියෙන්න වෙනවා. අන්න මේ ව්‍යවහාරය කරනවා කියන එකේ තේරුම මොකද්ද? වෝහාරය කියන එක. සංවෝහාරය එක්ක කතා බහ කිරීම කියන එකේදී. එතකොට එතන සුචි අසුචි කියන්නේ මොකද්ද බලාගන්න. ඒකයි මේ සෝචෙය්‍යං කියන එකේ තේරුම ඇඳින් තින්නේ පෙරණ තමයි. සුචි බව. බුදු සමයේ සුචි බව කියන්නේ පාරිශුද්ධත්වයට. අසුචි කියන්නේ අපිරිසුදුකම කියන එක. එහෙනම් වචනේ පාරිශුද්ධත්වය. වචනේ කොහොමද පාරිශුද්ධත්වයටපත් වෙන්නේ? වචනේ පාට වෙන්නන්නේ. අර බාහිර වචනෙන් ඉහළ මට්ටමක ශික්ෂාපදයක් තියෙනවායි කියලා සංවරලා හිටියට ඔහුගේ කාලයාගේ මෙන්න හැඟුම් ඇවිස්සෙන ස්වභාවයක් පාලනය වෙලා නැත්නම් මොකද වෙන්නේ? ඕකට සිද්ධ වෙනවා ටික කලක් යනකොට අර ස්වාභාවික තත්ත්වයන් එළියට එන්නේ. මේවා සම්බන්ධයෙන් අපි අනුන් සම්බන්ධයෙන්ට වඩා තමන් සම්බන්ධයෙන් හිතා ගන්නවා. මම මේ සමාජයට කියන ලස්සන වචනයක් තියෙනවා. ඔබ බාහිර වශයෙන් පවතින භූමිකාවේ යහපත්ව ඉන්නවා වෙන්න පුළුවනේ. ඔබේ චිත්තාභ්‍යන්තරය තව ඉටු කරගන්න ඕනෑකම් දුෂ්ටකම් කොච්චර තියනවද කියන එක ඔබ දන්නේ නැහැ. කැඩවතක් ඉදිරියට ගිහින් බලන්න. ඔබේ මොහොනේ තියෙන අඩුපාඩු අඩුපාඩුවක් නැතුව සියල්ල හොඳින් ප්‍රදර්ශනය කරලා දෙනවා කැඩපත. ඔබේ ජීවිතයේ කැඩපත මම පෙන්වන්නට හීන පේන්නේ නැහැ. එහෙම නැත්නම් අනුන්ට වෛර කරන්න නැති පුද්ගලයා සුවසේ නිදා ගන්නවා සුවසේ පිබිදෙනවා කියන වචනේ කියන්නේ ඕකයි. එත්තා වික්‍රේ චේතෝ විමුක්තිය කියලා පෙන්වන්නේ. ඈ. ඒ පුද්ගලයාට හිත ඇතුලෙන් කලබලයක් එන්නේ නැත්නම් සුඛං සුපති. සෝසෙනින්ද යනවා. භයානක හිණයක් දැකලා බය වෙලා හැරෙන්නේ නැහැ සුඛං පටිපුජ්‍යති. ගහ ගන්න මරා ගන්න කපා කොටා ගන්න ඇඳුම දාඩියෙන් පෙරී යන හීන පේන්නේ නැහැ. පන පාපකං සුපිනම් පස්සති. අමනුස්සානම් පියෝ හෝති මනුස්සානම් පියෝ හෝති. ඉතින් ඔතන අමනුස්ස කියන වචනේ ඔබ කොහොම ගන්නවද දන්නේ නැහැ. තාරක්කන්ති කියන්නේ කවුද? යහපත්ව ඉන්න අය. එනිසා ඔබට දේව ආරක්ෂාවක් නැහැ කියන්නේ නැහැ. ලැබෙන්නේ ඔබ යහපත් වුනහම. රටට ජාතියටත් එහෙම වෙන්න පුළුවන් ඒක. ඒ වගේම නාස්ස අග්ගිවා විසංවා සත්තන්වා කමති. යම් යම් පුද්ගලයන්ට ගින්දරේ වසවිස වලින් එහෙම නැත්නම් සතුන්ගෙන් හානි පැමිණෙනවා. හැබැයි මේ යහපත් චේතනාව තියෙනකොට ඔය හැම එකකදීම ගහක් ගලක් යට හිටියත් ගලකින් පල්ලට වැටුණත් ප්‍රතිසරණය පිට මරන්න. කොහෙද රඳුනායි කියලා කියන්නේ උණ පඳුරක් උඩ අඟුණු කොළ ගාලක් උඩ. ඒක කතාවක පෙන්නනවා හරක් ටික ලව මරන්න ඕනේ කියලා දරුවෙක් දාලා ගියා කියලා පාන්දර පාරේ. ගවන කණ්ඩායමේ ප්‍රධානියා විදිහින් කකුල් හතර හරස් කරලා අනිත් අය දෙපැත්තෙන් ගිහින් දරුවා බේරුවයි කියලා කියනවා. අන්න එහෙමයි මේ අපි සත තිබෙන්නා වූ පුණ්‍ය ශක්තිය හැටි. සසරේ දියුණු කරගත්තා වූ ගුණධර්මයන් කියන එක අපටම ආරක්ෂාව ලබා දෙනවා. මේවා කෙරෙහි විශ්වාස තියන්න. එනිසා මේ කාරණේදී අපිට වැටහෙන්න ඕන කරුණක් තමයි අපේ ආරක්ෂාව තියෙන්නේ මේ කියන තුවටන් චිත්තං සමාධි තව එහාටත් තියෙනවානේ. ගින්නෙන් මේවෙන් ආරක්ෂාව තමන් ඒ විදිහට දැන් වර්තමානයේ නම් තියෙනවානේ අම්මාකාරයක හෙන හඬ කියලා දෙයක්වත් නැත්නම් අකුණුසක් කියලා දෙයක්වත්. අකුණුසකත් සමහර අයට වදිනවා. පව් නිසා නම් නෙමෙයි මට පේන්නේ අනාරක්ෂිත බව නිසායි කියලා. සාමාන්‍යයෙන් අකුණුසර වදින ආකාරය තේරුම් ගත්තාම ඒක උස තැනකට එන්නේ. එනම් වෙල්යායක උස තැනක් තිබුණොත් පොල් ගහක්. වෙල්ලායක වෙලමැද වෙන කවුරුත් නැත්තම් මිනිස්සෙක් හිටගෙන ඉන්නොත් එයා උස තැන. එහෙම නැත්තම් වෙල්ලායක් කෙලවර පොල් ගහක් තිබුණොත් සුගහක් ඒක. කඳුමුදුනක කෙනෙක් හිටියොත් එහෙම කඳුමුදුනේ අපේ දුරකථනයක් තිබුණා කියලා නෙමෙයි වදින්නේ ජංගම. ජංගම දුරකථනේ තරංග වලට එන්නේ නැහැ කවදාවත් අකුණු. ওই පුද්ගලයා කන්දේ උස තැන හිටපු නිසා. මේ නිසා මේ සම්බන්ධයෙන් පැහැදිලි කරව දාරණ කරුණක් තමයි අකුණු අනුතුරු අඩු කර ගැනීම සඳහා විදුලි උපකරණ වල විසන්ධි කිරීම කරන්න කියන එක. දැන් මතක නැති වෙනවනේ අපේ අයට. මමත් හැම විටම දරුවන්ට එහෙම කියනවා ඊටදට වගේ දවස්වලට. ඒ නිසා අපි ඒවා කරගන්නේ නොසලකිල්ලෙන්. ඒවා නොසලකිල්ලෙන් කරගන්න නැතුව ඒවා තත්ත්වයන් තේරුම් ගත්තාම සමහර අය මේ දුරකථනය සාක්ෂි දාගෙන ඉන්න බයි අපුණු වගේ කියලා. ඒ නොදන්නකමනේ. විදුලිය කියන එක එන්නේ රැහනක් කරහා. රැහනක් කරහා නැත්නම් ජලය හරහත් වෙනවා. ජලය දැන් වහිනකොට වැස්ස දිගේනවා. නැත්නම් වායු ගෝලය හරහත් වෙනවා. දැන් මේ තරංග කියන්නේ එහෙම දෙයක් නෙමෙයිනේ. දුරකථන තරංග කියන්නේ රැහන් නොවන දුරකථන. ඒවට එහෙම එන්න බෑ. ඒක තේරුම් බය වෙන්න එපා ඒකට. නමුත් අරවා අනතුරු හලක්ක ගන්න වෙනවා. මොකද ඒක අපේ නොසලකිල්ල නිසා සිදුවෙනවා. නමුත් ඒවා අනතුරුනේ. මේවා මෙහෙම නොකර ගන්න හැර සිහිබුද්ධියක් කල්පනාවක් කරගෙන ඉන්න පිළිබඳ අවබෝධයක් තියෙන නිසා. තුලතන් චිත්තං සමාධියති. සිත අර විතක්ක ਵਿਚාර වලින් නැත්තම් කාම විතර්ක ආදී දේවල් වලින් නොසන්සුන් වෙන්නේ නැහැ. මොකවන්නෝ විප්‍රසීදති. මෝනේ පෙනීම සාමාන්‍යයෙන් සිද්ධාන්නා සුළු වෙනවා. එතකොට උත්තරින් අපට විඥාන්තෝ. නිවන් දකින්නවා කියලා නෑ. මරණයෙන් පස්සේ බබලෝ යන්න තරම් මේ ධානා තත්ත්වයන්ට આવොත් වාසන වෙනවා කියලා පෙන්නනවා. ඒ සිත සංසම් කරගත්ත පැත්තට. ඒ නිසා අපට තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මේ වහාරය, ව්‍යවහාරය, කතා වචන කියන එක සම්බන්ධයෙන් බුදුසමයේ තියෙනවා හොඳ තැනක්. ඔය සතර සංග්‍රහ වස්තුවක් තියෙනවානේ. සංග්‍රහ කරන්න જાති තියෙනවා. කෑම්බීම් මැඳුම් පැනවල විතරක් නෙමෙයි. ප්‍රිය වචන පෙය්‍යා වජ්ජං කියලා කතා කරනවා. ප්‍රිය වචනයක් සංග්‍රහ වස්තුවක්. එතකොට අපිට අර අනිත් අය සම්බන්ධයෙන් කතා බහ කරනකොට දේශසහගත වචන පාවිච්චි කරන්නකොත් ප්‍රිය වචන වෙන්නේ නැහැ. ප්‍රිය වචන සම්බන්ධ නම් අපිට ඇතුළතින් දේශසහගත, ලෝභසහගත නැති වෙන්න වෙනවා. අන්න ඒ පුද්ගලයා කලක් ඇසුනකොට ඒ විදිහට තමන් හැඟීම් වලට වහල් නොවන, වසඟ නොවන පුද්ගලෙක් කියලා තේරෙනවා නම් ඔහු අඳුර ගන්න පුළුවන්කමක් තිබෙනවා. තුන්වෙනි කාරණේ තුන ආපදාසු මහරජා තාමෝ වේදිතබ්බෝ. ආපදා ආපදා කියන වචනේ උඩ සිංහලෙන් තේරෙනවානේ. යම් යම් කරදර නිවාසය කැඩී යනවා, ගම් වතුර ගලනවා, මුදල් නැති වෙනවා, වාහනේ හැප් වෙනවා, දරුවෙක් නැති වෙනවා, තවම වෙන දේවල්. හදිසි කරදරවලට මුහුණ දෙනවා. දැන් ඉතින් මේ වෙලාවට බොහෝ දෙනා මොකද වෙන්නේ? සිහි නැති වෙලා ඇද වැටෙනවා, කම්පා වෙනවා, Taman කව කවරි උස්සන් යන්න වෙනවා. ඒ කියන්නේ දරා ගැනීමේ ශක්තියක් නැහැ කියන එකනේ. අනේ එතන පැහැදිලි කරලා තේරුම් ගන්නට මේ තාමෝ කියන එකේ තේරුම ඥානවන්තකම. ඒ මොහොතට තැනට ගැලපෙන නෝණක් පාවිච්චි කරලා ආපදාව අවම කරගන්නේ අනිත්‍යය ගලවගන්නේ කොහොමද කියලා කල්පනාවක් තියෙන්න වෙනවා. මතකද පසුගිය දවසකදී විශාල ඇලකට වැටෙනවා තිරෝද රථයක්. මේකේ අම්මා නැහැ. බයිසිකලෙන් ගිහිල්ලා. ඉන්නේ තාත්තයි අයියයි මල්ලි. මෙම් අයියා ටිකක් ෆේනන්ඩ ඉගෙන ගත්තා ළමෙක්. මිනිත්තු කීපයක් විතර මේ තිරෝද රථය තියෙනවා ජලයේ. දරුවා බේරගෙන යන්න යනතුරු දරුවා උඩින් තියාගෙන පරිස්සම් කළේ කවුද? අයියා. තාත්තා විදිහින් ආපහු ගන්නතුරු. ඊට තව ටිකකින් තිරෝද රථය යට යනවා. බලන්න. දැනට ගැළපෙන විදිහ නෙමෙයිද? අන්න ඒ වගේ අපිට මේ මොහොතට කලබල නොවෙනවා නම් කලබල වුණාම තමයි අපි සාමාන්‍යයෙන් කියවනට ගම්බද විහාරය පේනවා ඉක්මන් වුණාම කොරස් කටත් මදි වෙනවා අත දාන්න කියලා. කොරස් කට කියන්නේ අත වගේ 15 ගුණයක් විතර දාන්න පුළුවන් එකක්. නමුත් ඒකෙත් හදිස්සි වුණාම බැරි වෙනවායි කියන එක. අන්න මේ යම්කිසි ආපදාවකදී අපේ මමත්වය ආවම අපි බය වෙලා කලබල වෙලා අනාගන්නවා ජීවිතේ. අන්න මේ ප්‍රඥාවන්තයාගේ පුද්ගලයා හැටි කොහොමද ඒ මොහොතට අදාළ ඉහළම මට්ටමේ ප්‍රඥාව, කල්පනා ශක්තිය, ගැලවුම් කාරකම පාවිච්චි කරලා තමනුත් ගැලවෙනවා අනුනුත් ගලව ගන්නවා. දැන් ජාතක පොත අරගත්තාම ඔබට තියෙනවා මේ කාරණා හොඳට හොයාගන්න බෝසත් චරිතයේ. බෝසත් චරිතය එක තැනක තියෙන පදාර කපි ජාතකවල සඳහන් වෙන්නේ. අර වඳුර ටික ගොදුරු වෙයි කියලා දිග නැති හිඳ ගගෙන් එතරට යන්න තමන් ඉනේ ගැටක් ගහගෙන කබයක් ඒක තුලින් අර ටික බේරගත්තයි කියලා. අඹ ටික පහලට ගියොත් අල්ලගනී කියලා අඹ ටික ඔක්කොම දිවි කොට ගාලා සකස් කරලා තිබුණායි කියලා. කැලේ ඇවිදිනකොට විසාඹ ගස් තියෙනවායි කියලා කල්පියාවෙන් කන්න එපායි කියලා තිබුණායි කියලා. කැලේ ඇවිදිනකොට තියෙනවායි කියලා රකුසන් අරක් ගත්ත විල් මගෙන් අහන්න නැතුව බහින්න එපායි තිබුණායි කියලා. අර බලන්න දුරදර්ශී නායකත්වයක ලක්ෂණ පෙන්ලා තියෙන. ඒවා පෙන්වන්න අය යුතුව ආදේශනා කරලා තියෙන්නේ. සිද්ධීම් වලට වඩා. ඒ වගේ අපිට තම තමන් ඉන්න තැන පිළිබඳව, තමන්ගේ වටපිටාව පිළිබඳව, යම් යම් සිදුවීම් නිසා දැනෙනා වූ ඉව පිළිබඳව සාමාන්‍යයෙන් යම් පොඩි දිදුවීමක් සිදු වුණාම අපට ඒකේ අනාගතය දකින්න ඉවතියෙන්න වෙනවා. මෑත කාලේදී එහෙම යම් යම් සිදුවීම් සිදු වුණා. නමුත් අදාළ අයට අදාළ ඉව තිබුණේ නැහැ. එක්ක කවුරු හරි යට ගැහුව නැත්නම් නොසලකා හැරිය මොනවා හරි කාරණා නිසා ඊට වඩා හානි සිදු වෙන්න කාරණා සිද්ධ වුණා. ඒ නිසා අපට තේරුම් ගන්න වෙනවා යම්කිසි තැනකදී ආපදාවකටපත් වෙන කරදරයකටපත් වෙන දේ මොකද කරන්න ඕන? තමන් ඥානෙ පාවිච්චි කරලා ගැලවෙන්න ඕන. තමන්ගේ ඥාණයෙන් ගැලවෙන්න වෙනවා. මේ සඳහා ඕනේ තරම් තියෙනවා උදාහරණ ඊසොප්ගේ කතාවලක් තියෙනවා ජාතක කතාවලක් තියෙනවා තවත් ආතාද කතාන්තර ගණි කතාන්තරවලක් තියෙනවා මේ මොහොතට අදාළ ගැළවීම පාවිච්චි කරපු හැටි සාමාන්‍යයෙන් ගණන් දෙන ඕන පහළ වෙනවා තමයි කියලා කල්පනා කරන්නේ සමහර වෙලාවට අන්න ඒ වගේ කලබල වෙන මොහොතට සිතට කල්පනා ශක්තියනේ නැහැ කලබල නොවී හිතන්න පුළුවන්කමක් තියෙනවා නම් අදාළ නුවණ පහළ වෙනවා. ඒ නිසා මේ වගේ තැනකදී මේ නායකත්වය අවශ්‍ය අන්න ඒකයි කලබල නොවන දూరදර්ශී පුද්ගලයෙකුට ගන්න පුළුවන් හොඳම තීරණේ ගන්න පුළුවන්. අපි සමහර තැන්වලදී දැකලා තියෙනවා සමහර අර පැත්තටත් දුවනවා මේ පැත්තටත් දුවනවා අරකට කරනවා මේකත් කරනවා තීරණයක් ගන්න බැරුව. ඒ දැන් ඉන්න ඔබ නෙමෙයි ඔබේ ඇතුළත තියෙන කලබල වීම කියන එක. ඒ නිසා ආපදාවකදී මුහුණ දෙන ආකාරය තුළ පුද්ගලයා කොතරම් අධ්‍යාත්මික ශක්තිමත්ද කියලා තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. තවත් කාරණයක් අපි අගට යනවා වැඩිපුර සාකච්ඡා කරන්න තියෙන කාරණයක්. ඒකෙදිත් අර අනිත් ගාතාවත් අපි අරගන්න වෙනවා. පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝච ලෝහද්ද මා සෝව සුවන්න චන්නෝ චරන්ති ඒකේ පරිවාර චන්නා අන්තෝ අසුද්ධෝ බහිසෝබමාන අන්නසාර පුද්ගලෝ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කර තියෙන තවත් විදිහක් වෙනවා අර හඳුනා ගන්න බැරි පුද්ගලෝ ඇතුළත අපිරිසුදුවේ පිටතින් ශෝභමානයි. හරියට රත්තරන් පැවරු මැටි බඳුනක් වගේ නැත්නම් රන් ආලාපිත ලෝහ වාල්දිනක් වගේ. පිටපැත්තෙන් බොහොම පිරිසිදුයි නමුත් ඇතුළත මේ පෙන්වන්නේ ඇතුළත කෙස්ලොම් නියදත් පිළිකුල් ගත යුතු දේවල් තියෙනවා කියන එක නෙමෙයි බලවල් එහෙම. ඇතුළතින් ලෝභ දේශ මොහ සහිතයි කියන එක. දැන් එදා සමාජයේදී තවුස්සසින් සිටියා වූ අය කෙලෙස් යටපත් කරන කෙලෙස් සහිතව හිටිය අරුණම නිකලෙස් සතුමන් හිටියේ සසුනේ පමණයි. එහෙනම් අර ආජීව පාසන්දක බ්‍රාහමණ කියන කාරණේ බාහිර ඇඳුම් ඇඳගෙන හිටියට වෘතයන්ට අදාළව වුන් ඇතුළතින් කෙලෙස් සහිතයි කියන එක තමයි එදාට කියලා තියෙන්නේ. අදටත් අපිට ගත්ත හැකි ඊට පස්සේ. බාහිරය කිසියම් රාජකාරී නැත්නම් ආගමික පූජක එහෙම නැත්නම් වෛද්‍ය එහෙම නැත්නම් ගුරු ආදී කොට ඇති ඇඳුම් තියෙනවා නිල ඇඳුම්. නමුත් මේ නිල ඇඳුම් වලට නැත්නම් මේවට මුලා වෙලා කරන්නේ බොරු නම් වංචනාවක්. රටට ජාතියට ආගමට කරන්නේ හානි කරන දේවල්. ආත්මාර්ථය නම් සපුරා ගන්න හදන්නේ ඒ ඔක්කොටමත් මේක හරිය නේද? ඒ නිසා තමන්ට තමන් අවංක වෙන්න ඕන මේ රටට ජීවත් වීමේදී මෙලොව පරලොව ජය ගන්න ඕන නම්. මෙලොව තියෙන්නේ අපට විතරක් බෞද්ධින්ට විතරක් නෙමෙයි පරලොව තියෙන්නේ බෞද්ධින්ට විතරක් නෙමෙයි සමස්ත ආගම්වලම ජීවිතයෙන් එහා පැත්තට යමක් උබංගනවා. ඒ යන්නේ ඔබ හෝ ඔබේ කය නෙමෙයි, ඔබේ ආත්මය නෙමෙයි. ඔබ විසින් කරන ලද මේ කර්මයන්ගේ ඊතුරු ශේෂයේ පැවැත්ම. හේතුඵල න්‍යායක් වශයෙන් එක පෙන්වන්නේ. එහෙනම් ඔබ නරක හේතු ඉතුරු කරලා ඔබට සදාකාලික ස්වර්ගයට යන්න හම්බ වෙන්නේ පරලෝ යන්න හම්බ වෙන්නේ නැහැ පිණින්. ඒ නිසා මේ තමන්ට තමන් අවංක වීම කියන කාරණේදී හැම විටම මේ න්‍යායක් එහෙම නැත්නම් නිර්ණායකයක් තියෙනවා. තමන් කරන කියන කාරණා ගමට රටට ආගමට ජාතියට ආදී කොට ඇති මේ කාටවත් විනාශයක් හානියක් නොවේද? වංචනික ධර්ම නොවේද? මානව හිතවාදීද කියන මේ කාරණාව තේරුම් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් ශල්්‍ය කර්මයක් කියන එක කරනකොට කරන්නේ වහලා. මේ අනිත්‍යයට පේන්න සලස්වන්නේ නැහැ. මේ හිතට වහලා යමක් කරන්න බෑ. ඒක තමන්ගේ හිත දන්නවා. ඒ නිසා ඒක හේතුව ඉතුරු වෙනවා. මේ හේතුව විසින් ඔහුට දඬුවම් දීම විශ්වව්‍යාප්ත ධර්මතාවයක් කියන එක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා අන්තිමට අපි කතා කරන්නේ මොකක්ද එහෙමනම්? සාකච්ඡාය සාකච්ඡායකෝ මහරජ පඤ්ඤාවේති තම්බෝ. අන්න. ප්‍රඥාව කියන එක දැනගන්න ලැබෙන්නේ සාකච්ඡා කිරීමෙන් කියලා පෙන්නනවා. කොහොමද මේ සාකච්ඡා කියලා කියන්නේ? කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා. අපි සාකච්ඡා කරනවා. අපි සමාජයේ පන්සිල් රකින සමාජයක් හදන්නට. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හදන්න. සමාජවාදී සමාජයක් හදන්නට. එහෙම නැත්නම් සංවර්ධිත රටක් හදන්න. හැමෝම පේන්නේ නැද්ද කටයුතු කරනවා. නමුත් මේ සැලසුම් කීයද සාර්ථක වෙන්නේ? කලක් යනකොට සියල්ල අසාර්ථකයි. ඔබේ රටේ නෙමෙයි මේ ලෝකෙත් යම් යම් චින්තකින් යම් යම් දර්ශන ක්‍රියාත්මක කළා පසු කාලිනව ඇද වැටුණා. ඇයි මේ? ප්‍රඥා කියන වචනය අදාළ නෑ සාමාන්‍ය සමාජයට. ප්‍රඥා කියන වචනේ තේරුම බුදු සමෙන් පෙන්වන ඇති හැටිය දකින නොවන කියන එක. එhmenan අපට තේරුම් ගන්න පුළුවන්වා කෙනෙක් ප්‍රඥාවන්තයෙක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ප්‍රඥාවන්තයෙක් බවට පත්වීමේදී කෙනෙකුට තමා පුද්ගලයා විනේද යනවා දකින්න පුළුවන්කමක් තියන්න වෙනවා. තමා මෞකසින් බිහිවි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන ස්ත්‍රියක් පුරුෂයෙක් පුද්ගලයෙක් කියන හැඟීම වෙනුවට තමා චිත්තචෛසික දෙකක් තමා කායිෂිත දෙකක්. තමා මොහොතින් මොහොතින් ඇති වෙන නැති වෙන හැඟීම් සමුදායක්. ඒක හැඟීමකදී ඉන්න තමා නෙවෙයි ඊළඟ හැඟීමකදී ඉන්නේ. ඊළඟ හැඟීමේදී වෙනස් කෙනෙක්. මේ විදිහට තමා නිරන්තරයෙන් මාරු වෙනවා. ඔය අහංකාරය කියන වචනෙන් පෙන්වනු ලබන්නේ අන්න ඒ විදිහට තමන්ගේ හිතරෙන හැඟීම මම කොට අරන් හැසිරෙන කියන එක. මෙන්න මේ தත්ත්වය තමන්ට තේරෙනවා නම් එහෙනම් තමන් ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා. මේ தත්ත්වය අනුන්ට තේරුම් ගන්න පුළුවන් නම් ඔහුගේ හැසිරීමෙන් පේනවා. සාමාන්‍යයෙන් ගම්බද විවාහරේ පෙන්නනවා ගොනා හැරෙනකොට පොල් පැලේ කන්න බව දන්නවයි කියලා. ඒ වගේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නකොට එළියෙන් අපට වහලා යම් යම් කොලේ වහන්න හැදුවට ඒකේ ඇතුළත මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් නෝනක් තිබෙනවා නම් ඔවුන් බොහෝ නිරීක්ෂණය කිරීමෙන් එබඳු අය කියලා තේරුම් ගන්න බලනවා. Taman තේරුම් ගන්න ඕනේ එබඳු දේවල් කරන්න බෑ මේ සමාජයේ අනිත් අයට කොහෙන් හරි මේවා දැනෙනවා එළි වෙනවායි කියලා. ලොකු මට්ටමින් කරපු හොරකම්, ලොකු මට්ටමින් කරපු මිනිහවරු, ලොකු මට්ටමින් කරපු හැම දේවල්ම මේ රටේ කවදා හරි දවසක එළි වුණානේ. ඒ නිසා මේ හැම කාරණයකදීම තේරෙනවා අනිත් අයටත් ඇහැ තියෙනවා අනිත් අයටත් කල්පනාව තියෙනවා අනිත් අයටත් තේරෙනවායි කියන එක. මේ ප්‍රඥා කියන වචනේ තේරුම ඊට වඩා ගැඹුරු කරුණක්. මෙතන පෙන්වන්නේ සාකච්ඡායනේ. දැන් බුදුරජාණන් වහන්සේ තමන් ළඟට ආපු අය සඳහා පාවිච්චි කරපු ක්‍රියාදාමය තුළ දාන කතා, සීල කතා, සග කතා, කාමයන්ගේ ආදීනව චතුස්සත්ත්වය. අන්න සාමාන්‍ය පුද්ගලයාට දානය යහපත් දෙයක්, සීලය යහපත් දෙයක්. මොකද ඒක තුලින් ඔහු සුගතිගාමි වෙනවා කියන එක. හැබැයි ඊට පස්සේ පෙන්නනවා මේ කටයුත්ත කරන්න ගියාම රූප, ශබ්ද, ගන්ධ, රස කියලා කාමයන් පාවිච්චි කරනවායි කියලා. කාමයන්ගේ ආසක්ත වුණාම කාමයන්ගේ ඇලුනහම ඒකෙන් ලැබෙන්නේ ආදීනවයක් කියලා පෙන්නනවා. කාමයන්ගේ වැරදි පැත්තට යනවා මරණින් මතු දුගතිගාමි සත්‍ය ආසාවෙන්ට වෙනවා. කාමයන්ගේ ඇලුනහම ඊට අදාළ පැත්තට යන්න වෙනවා. ඒ නිසා එතනදි පෙන්නනවා කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති මේ කාමය කියන්නේ කැමති විදිහට විඳින එක නෙමෙයි කාම උපාදානය. අන්න එහෙනම් කාමයන්ගේ ආදීනව තේරුම් ගත්තාම මට මේකෙන් හම්බ වෙන්නේ යහපතක් නෙමෙයි අයහපතක් කියලා. එහෙනම් ඊන් ගැලවීම සඳහා ආර්ය සත්‍ය දේශනා කරනවා. ආර්ය සත්‍ය දේශනා කරන්නේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා මුල් කොටගෙන නෙමෙයි පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ මුල් කොටගෙන. අන්න පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ මුල් කොටගෙන දේශනා කිරීමේදී පංච උපාදානස්කන්ධය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. කර්ම රැස් වෙන්නේ දුකටපත් වෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ. පංච උපාදානස්කන්ධය තුළ මම ඉන්නේ පංච උපාදානස්කන්ධය තමයි ඉදිරි ගමනට හේතු රැස් වෙන්නේ. අන්න එතකොට එතන ප්‍රඥාව නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන්න එතෙන්දි තේරුම් ගන්න පුළුවන් වෙනවා තමාගේ අපිරිසුදු වීම තමාගේ මේ මමත්වයේ ක්‍රියාවලිය තුලයි ඒක බුදු සමයේ මිත්‍යා දෘෂ්ටියක්. ආර්ය සත්‍ය මිත්‍යා දෘෂ්ටියක්. අන්න එහෙනම් ඒකෙන් ගැලවෙන්න තමන් මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න ඕන කියන කාරණාව ඔබට තේරුම් ගන්න හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මෙතෙන්ට එනකොට වුන් සාමාන්‍ය මට්ටමේ ඉස්සරහට ආව පිරිසක් වශයෙන් සලකන්න වෙනවා. දැන් බලන්න උග්ගටිප්‍රඥ විපටිප්‍රඥ ඊයේ පදපරම කියලා කතා කරනවා. එහෙම නැත්නම් මේ ධහමේ පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ අයන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා පෙන්නනවා. අයන් ධම්මෝ කියන්නේ ওই බාහිර සතුන්ම මරීම හොරකම් නොකිරීම ආදී කාරණා නෙවෙයි. ස්කන්ධ පංචකය නිට්ටද සුඛද ආත්මද ස්කන්ධ පංචකය අනිත් දුක්ඛද අනාත්මද මේ දෙක තෝරා ගැනීමට තාන් හැකියාව ඇති පුද්ගලයා තමයි මේ පඤ්ඤාවන්තස්ස කියන එකේ තේරුම. එතකොට එළි වෙන රහතක් තමයි ලෝකයා ස්කන්ධ පංචකයේ නිස්පවාත ආත්මණං වූ මුලාවක මිත්‍යා දෘෂ්ටික වැඩි සසර දුක් විඳින්මින් තමා අමාරු වැටි ඉන්නා බව. අන තමාගේ ක්‍රියාකාරකම් Tamanට දුක් ගෙනත් දෙනවා ඇරුණාම බාහිර ලෝකේ ක්‍රියාකාරකම් මේට පුංචි ප්‍රත්‍යක් වෙනවා ඇරුණාම ඒවා අපට දුක් ගෙනත් දෙන්නේ නැහැ කියන එක තේරෙනවා. අන්න තමන්ට තමා හික්මවා ගන්න පුළුවන් වෙනකොට මේ දුක් වලට හේතු තමන්ගේ හිතින් ඉවත් කරගන්න තථාගතයන් වහන්සේ ධමයක් දේශනා කරලා තියෙනවා. ඒ ධම තේරුම් ගන්න පුළුවන් වුණ පුද්ගලයාට තථාගතයන් වහන්සේ මාර්ගය පෙන්වනවා. අනුගමී ප්‍රතිපදාවක ඔහු යාම තුළින් ඔහුට පුළුවන්කමක් තිබෙනවා මේ සංසාර චක්‍රයෙන් පවා නිදහස් වෙන්නට. එතකොට මෙන්න මේ කාරණේදී පැහැදිලි කරලා දාරන්න. එතකොට එහෙනම් ප්‍රඥාව සාකච්ඡාව කිරීමේදී කරන කරුණු පැහැදිලි කිරීම වලදී යම් යම් සිද්ධීන් පිළිබඳ විවරණවලදී ද චිත්‍රපටය පිළිබඳ විවරණයේදී චිත්‍රපට නිෂ්පාදකයා පැහැදිලි කරાવી. කාර්මික ශිල්පියා පැහැදිලි කරાવી. දේශපාලනඥයා පැහැදිලි කරાવી. වෙළඳ ශිල්පයේදී වෙළෙන්දා පැහැදිලි කරાવી. ගොවිතැනේදී ගොවියා පැහැදිලි කරાવી. ඒ පිළිබඳ යෙදී සිටි පුද්ගලයාට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙනවා. අනිත් පුද්ගලයාට නැහැනේ. අන්න ඒ වගේ විස්කන්ධ පංචකයේ අනාත්මය පිළිබඳ නිරන්තරයෙන් විමර්ශනමත් පිට පුද්ගලයාට එනම් තමන්ට තමන් වගේම අනිත් අයටත් මේක පෙන්ලා දෙන්න පුළුවන්. මා දකින කරුණක් තියෙනවා. අම්මයි තාත්තයි හෝ සහෝදරයයි සහෝදරයයි හෝ මේ එක ගෙදරක වාසය කරන අය දෙගොල්ලම ධර්මයේ තේරුම් ගත්තොත් ඒ ඒ පුද්ගලයාට අනිත් පුද්ගලයාගේ අර සැඟවුන මම එන වෙලාව කල් ඇතුව දකින්න පුළුවන්. ක්‍රියාවට නගන්න ඉස්සර වෙලා. පුංචි ඉඟියක් වලින් පෙන්වන්න පුළුවන් සිහිය උතෙන්ට ගන්න කියලා. අන්න මේ ධර්ම සාකච්ඡාවක් තුළ සාකච්ඡා කිරීමේ කතා බහ කරන හැටියෙන් හැදෙන හැටියෙන් යම් යම් ප්‍රකාශ කරන හැටියෙන් සහ ඕනෑම කාරණයකින් Taman තවදුරටත් සංගවාගෙන ඉන්නා වූ මමත්වයේ දුර්වලකම ඥානවන්ත කෙනෙකුට පේනවා. එතකොට පෙන්වා දුන්නේ හැකි. පෙන්වා දුන්නාම එයාට ලැජ්ජා වෙන්න කාරණයක් නැහැ හදාගන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ தත්වයන් ඔය කාලේන ධම්ම සාකච්ඡා කියන එක වැදගත් වෙනවා. ධර්මදේශනා පමණක් කළාට ඉන්හාට යන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. පෞද්ගලිකව තේරුම් ගත්තයි අනුගමනයේ ප්‍රතිපදා පිළිබඳව තියනා වූ தත්වයන් එලිකොලොත් තමන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳව. ඒවා ඒ තවදුරටත් සිනවස්ම වචනයක් මේක පෙන්වන්නේ සැඟවුණු කෙලස් කියන වචනයක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් තවත් වචනයක් පාවිච්චි කරනු ලබනවා ආශ්‍රව කියන වචනේ පාවිච්චි කරනවා. නැත්නම් වංචක ධර්ම කියලා පාවිච්චි කරනවා. ඒ වංචක ධර්ම කියන ඒවා Tamanට වඩා අනිත් අයට තේරෙනවා. අර ඔක්කොම පාඩම් කරන හදන්න ඕන නැහැ. ඒ නිසා මේ කල්යාණ මිත්‍රයා හරියට කැඩබතක් වගේ. කැඩපත කියන්නේ Tamange අඩුපාඩු දුර්වලකම් පෙන්වා දෙන එකක් නේ. අන්න ඒ වගේ කල්යාණ මිත්‍රයාට යම් කිසි පුද්ගලෙක අඩුපාඩක් දුන්නාම ඒක නඩු දාන්න යන්න හරි, ඉරේ දාන්න හරි, අපහාස කරන්න හරි නෙමෙයි. යම් යම් පුද්ගලයින්ට ඒක පෙන්වා දීම සඳහා උදව්වක් කරනවා. ඒ නිසා මෙන්න මේ විදිහට මේ පුද්ගල චරිත පිළිබඳ විග්‍රහයේදී මේ කරුණු හතර එදාට වඩා අපිට අද උදව් උපකාර වෙනවා කියලා කල්පනා කරනවා මම. මෙහිදී හොඳ දෙයක් තියෙනවා. උසල් රජුරෝ කියපු කතාවක් තියෙනවා. උසල් රජුරෝ මනවින් ස්වාමීනි ඔබ වහන්සේ පුද්ගලයා හඳුනා ගැනීම පිළිබඳව කටයුතු කළා සතුටුයි කියලා කියනවා ස්වාමීනි ඔය රහතන් වහන්සේලා නෙවෙයි. ඔය මගේ ඔත්තුකාරය. ඔවුන් ඔය වෙස්සලාගෙන මම නැති ප්‍රදේශවල ඇවිදිනවා විවිධ සංචාරය කරනවා. විවිධ සංචාර කරලා ඒවැය තියෙනා අඩුපාඩුකම් දුර්වලකම් මට ඔත්තුමකින් ගෙනත් දෙනවා. ගෙනත් දීලා ඔවුන් ඊට පස්සේ ඔය සරවුල් බාලා හොඳට ඇඳගෙන ඉන්නවා. මම ඒ ඔත්තුස්සේ ගිහින් තමයි මේ අඩුපාඩුකම් දුර්වලකම් හොයාගන්නේ කියලා උදාහන් කරනවා. බැලුවාම එදත් තිබිලා තියෙනවා යම් යම් ආකාරයක යහපත සඳහා ඔත්තු සේවාවන්. අර එක අම්මා කෙනෙක් අඬන ගයක් කකුණු කරලා එවදින් රජ කෙනෙක් අම්මගෙන්න කතාවක් ලංකාවේ පෙන්නන්නේ. මේ නිසා අපිට මේ හැම ප්‍රභූවරුන්ටම පවා තියෙන්න වෙනවා මානව හිතවාදී නම් මේ මිනිස්සුන්ගේ දුක් පිළිබඳව තොරතුරු දැනගන්න රහසිගත ක්‍රියාකලාපයක්. මන් දන්නේ නැහැ කියන වචනේ නිදහසට කාරණයක් වෙන්නේ නැහැ. මේ වගේ ක්‍රියාකලාප යොදන්න වෙනවා. ඒ යොදාගත්තාම අපට තොරතුරු දැනගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමක් වෙනවා. ලැබෙනා වූ ලිඛිත තොරතුරු ආශ්‍රයෙන්ම මෙහෙම කරන්න පුළුවන් කමක් තියෙන්න වෙනවා. ඉතින් මේ தත්යන් ඊට පස්සේ රජුරෝ කියනවා මේ ඔක්කොම මෙන්න මෙහෙම ආය. දැන් මම වුන්ගෙන් තොරතුරු අරගෙන ඊට පස්සේ තමයි ඒ රාජධානි වල සැරිසරලා මේවට විසඳු හොයන්න කියන එක. දැන් බලන්න රජුරෝ දැනගෙනව නෙමෙයි දරහතන් වහන්සේ කියලා බොරුවට වැන්නේ. තමන්ගේම ඔත්තුකාරයෝ ටික විවිධ විදිහෙන් සඳහන් කරන්නේ. ඉතින් මේ කතාවල තියෙන අය වගේ පැත්තකුත්. මේ විශ්සලා ගැනීම තුළ ප්‍රතිපවතිනා වූ යථා තත්ත්වයන් හොයා ගැනීම සඳහා රාජපුරුෂයන් යොදවා තිබුණ බව. දැන් පොලිසියෙන් විතරක් සිවිල් ඇඳුමින් ඉඳලා හරියන්නේ නැහැ. තවත් මේ තොරතුරු හොයා ගැනීම තුළ යම්කිසි ව්‍යවසනයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒවැ ඉඟිබිඳි හොයාගන්න පුළුවන් කමක් තිබෙනවා. එනිසා මේ කතාවට කියන්නේ සත්ත ජටිල සූත්‍රය කියලා. ඒ කියන්නේ ජටිලයන් හත් දෙනෙක් මුල් කරගත්ත හත් දෙනාගේ කණ්ඩායම් කීපයක් ගිනිසා තමයි පෙන්වන්නේ. නමුත් ඒකේ ගැඹුරු දහමක් පෙන්නනවා අපිට පුද්ගලයෙක් බාහිර වශයෙන්. ඔහුගේ ඇඳුමෙන් හෝ ඔහුගේ ඇඳුමේ පෙන්වන ආගමික බවෙන් හෝ ඔහුගේ පෙන්වන වෙනත් කාරණා නිසා හෝ ඔහු සුදැනෙක් වශයෙන් මනින්න එපයි කියන එක පිළිබඳව. මොකද මේ මේක තුල මම යමක් කියන්න කැමතියි මේ සමාජයේ බහුතරය ආගම් ભેදකින්තරව බුදුන් වහන්සේ නිර්දේශ කළ පෘථග්ජන කියන සීමාව තුළ එන්නේ. ඒ කියන්නේ ආත්මාර්ථකාමී, වංචනිකයි. තමන් ගැන, තමන්ගේ ආගම ගැන ආදී කොට අහින් තමන්ගේ පැත්ත ලොකුවට හිතන අනිත් අය ගැන හානි වෙන්න හිතන සමාජයක්. ඒ ගති ලක්ෂණේ තේරුම් ගත්තාම දැනගෙන ඇසුරු කරන්න ඕන. ඒ නිසා අපිට අදාළ වෙලා තියෙන අපිට ලැබිලා තියෙන ඊට වඩා පුළුල් දර්ශනයක්. අපිට ලැබිලා තියෙන මානව හිතවාදී දර්ශනයක්. ගස්කොළන් ජීවත් කරන, සතා සතුන් ජීවත් කරන, මිනිසුන් ජීවත් කරන, පරිසරය හානි නොකරන මෙන්න මෙහෙම දර්ශනයක් තමයි බුදුසමය දීලා තියෙන්නේ. මා ඝාත කියලා ආඥාවක් තියෙනවා. සතුන් මරන්න එපායි කියලා. වනං චින්දත මා රුක්ඛං කියලා කියනවා. කෙලස් වනේ ආසනය තම ගස් කපන්න එපායි කියලා කියනවා. ඈ මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ චරිතය හොයලා බැලුවොත් එහෙම පරිසර හිතවාදී, ජීව හිතවාදී, සත්ත්ව හිතවාදී, මානව හිතවාදී උන්වහන්සේගේ යන මඟ ගන්නා වූ ශ්‍රාවක ශාවිකාවන්ගේ චින්තනය හැම වෙන්න වෙනවා. හැමෝටම යහපත සරසන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කරුණු තේරුම් ගැනීම තුළ ඔබට පුළුවන්කමක් තිබෙනවා. මේ සත්‍ය ජටිල සූත්‍රයේ පෙන්වන්නා වූ කරුණු ආශ්‍රයෙන් අන්තෝ අසුද්ධෝ බහිසෝබමානා හඳුනා ගන්නට. හරි ලස්සන උදාහරණ දෙකක් තියෙනවා. කොයි වගේද පෙන්වන්නේ? රන්තෑරුව මැටි බඳුනක් සම නැත්නම් රන්නාවකට ලෝහ බඳුනක්. ඒක පිටපැත්තනේ රත්තරන් පාට ඇතුලේ මැටිනේ. ඒ වගේ ඇඳුමේ තියෙනා වූ தත්වයට වඩා ඇතුළත කෙලෙස් සහිත ස්වභාවය මේකෙන් පෙන්වනු ලබන්නේ. පුද්ගලයන් හඳුනා ගැනීමේදී මේ කෙලෙස් සහිත ස්වභාවයයි මිනිසාගේ දුර්වලකම කියලා කියන්නේ. ඒ නිසා දුර්වලකම් කියන කාරණා හංගගෙන ඉන්න බෑ මතුවෙනවා. තමනුත් දැක ගන්න තරම් ප්‍රඥාවන්ත වෙන්න වෙනවා නැත්නම් අනිත් අය මතු කරලා දුන්නාම කේන්ති ගන්න නැතුව ඒව හදා ගන්න ඕන. ඒක තමයි මේකෙන් උගන්වන පාඩම. නිසා එදාටත් වඩා අදට මේ වචන හතර යලිත් මම මතක් කරලා දෙන්නම්. කොහොමද? එක්ව වාසය කිරීමෙන් ඒ පුද්ගලයාගේ සීලය හඳුනාගත හැකිය ටික කලකින් නෙමේ බොහෝ කාලයකින් සිහි නොකර සිටීමෙන් නෙමේ සිහි කිරීමෙන් සහ ප්‍රඥාවෙන් කතා බහ කිරීම තුළින් ඒ පුද්ගලයාගේ පාරිශුද්ධත්වය හඳුනාගත හැකිය වහන්න පුළුවන් කමක් නැහැ කාරණායිල වෙනවා. ඒ වගේම හරදරයක් හිරිහැරයක් වුණාම ඒන් ගැලවීමට පාවිච්චි කරන්නා වූ උපක්‍රමශීලී බව තුළ කෙනෙකුට ප්‍රඥාව හඳුනාගත හැකිය. ඒ වගේම කෙනෙක් සමග සාකච්ඡා කිරීමෙන් ඒවට දෙන පිළිතුරු වලින් ඔහු කොතරම් අධ්‍යාත්මික දියුණුවක් ඇති කෙනෙක්ද කියන කාරණය හඳුනා ගන්න පුළුවන් වෙනවා. Tamanට අහන ප්‍රශ්න වලට දෙන්න පුළුවන් උත්තර වලිනුත් එහෙමයි. වත්මන් සමාජය තුළ යම් යම් ප්‍රශ්න කිරීම තුළ මේ සමාජයේ ඉන්න සමහර අය කොතරම් කලබල වෙනවද, කිපෙනවද, දොස්බස් කියනවද, ගහබන ගන්න යනවද කියන එක අපි ඔය දේශපාලන වේදිකාවල සාකච්ඡා තුළ දැකලා තිබෙනවා. ඒ වුන් ප්‍රසර්ධනය කරන්නේ ඔවුන්ට පෙන්වන සැබෑ ඇතුළත తත්වයේ පිළිබඳව. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපි ඉන්න තත්ත්වයන් ගත්තාම අපිට මානසිකත්වයක් තියෙනවා. ඒ සංයමකින් යුක්තව අදාළ පිළිතුරු දෙනවා වුණාම අපිට කිසි විටකට පුද්ගලයන් අවස්සන ලබන වාද විවාද අවශ්‍ය වන්නේ මේ தත්ත්වයන් තේරුම් අරගෙන සත්‍යජටිල සූත්‍රයේ උගන්වන්නා උද්ධහම් කරුණු ප්‍රයෝජනට ගනිමින් තවදුරටත් ඔබේ සහ සමාජය යහපත කටයුතු කරන්නට කටයුතු කරන ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා කරගන්න සාදු සාදු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු Thank you. සෙල්ල ශ්‍රී කුණ්ඩෝත්‍යාරාමාධිපති ගෞරවනීය පූජ්‍ය දෙලිගල මීමුලේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණු උතුම් මිහිරි ශ්‍රී සද්ධර්ම දේශනාවකටයි.